ඉදිරිපත් කිරීමක බලාපොරොත්තු වෙනවා. ඒක සාධාරණ වල ඒ අනුව පිළිපදින නිවන් යදාමෙන් නම් සඳහා උත්සුක වන්න කියලා පළමුවෙන් අපි ධර්ම ශාස්ත්‍රාවක් වශයෙන් ප්‍රකාශ කරනවා. බුදුජානක මහන්සිය ප්‍රකාශ කරන සූත්‍රයේ අනන් බොහෝ දෙකල සූත්‍රයක සතුන්නම් කෝ විද්වේ ධම්මාන මනෝමෝදා ප්‍රතිමේදා එම් දන් දීතමත් දාන සංදායක සංසාරිකම මනසේව සම්මාපණය මහණෙනි ධර්ම හතරකින් අවබෝධ නොකළ නිසා ප්‍රත්‍යක්ෂ නොකළ නිසා අප විසින් සාක්ෂාත් නොකළ නිසා මම ඔබලා මේ අතිශයින්ම දීර්ඝ වූ සංසාරයේ පුරා නැවත නැවතී කදී කදී මෙරි මෙරි මේ ආකාරයෙන් මේ පැමිණි. බුදුදානම සිත කාස්ථානයේ මහා ශ්‍රේෂ්ඨයි තෝ එක්ක බෙන්ස ඔක්කොම මතලා. ඒ චතුරාර්ය සත්‍ය පතමේ සංජාතන මේ කවර ධර්මයන්ද දුක්ඛ සත්‍ය සත්‍ය අනුභවදා ප්‍රතිවේදාය විදන් නේද බන්ධන සම්දායත සංතරයන් මම තීර සම්හා පංච මේ දුක්ඛාංග සත්‍ය පිළිබඳ දැහැදිලි ප්‍රත්‍යක්ෂ අවබෝධයක් සමාන සාස්ත්‍ර නොකළ නිසා මානෙනි ඔබලා සමහත් මේ ජීවිත සංසාරේ පුරා මෙලෙසින් නැවත නැවත ඉදිරියටදී නැවි නැවි සංසාර දුක් අනුභව කරමින් පැමිණෙනවා. මෙලෙසින් කියනවා දුක් සංදේශාරිය සත්‍යස්ස දුක් නිරෝධස්ස සත්‍යස්ස දොස්තර රෝද නම් සතිපදාය අරියසත්ස යන බෝසතාවක් වේදා දිවසේ දුක් සංදේශත්‍ය දත්තේ ධර්මයේ එකම නිසා දුක් නිරෝධ සත්‍ය නොදස්සම නිසා එලෙසින්ම දුක් නිරෝධ ගාමී ප්‍රතිපදාවේ සත්‍ය අනන් බෝධ අවබෝධ නොකළ නිසා මහණෙනි ඔබලා මමත් මේ අතිශයින් දීර්ඝ සංසාරේ පුරා සැරිසරමින් මේ සැමිනේ මේ බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කළා ඊට පස්සේ ප්‍රකාශ කරන මහණෙනි විසින් සා පුළුවන් තරම් ඉක්මනටම හොඳලාගේ හිත ගිනිගෙන දැවෙන දැවෙනවා නම් ඒ හිත ගිනිගෙන දැවෙන එක නිවන්නටවත් උත්සාහ කරන්නේ නැතුව මේ අවබෝධ කරගත් නැති චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීම සඳහා උත්සාහ කටයුතු කරන්න වෙනවා. එනිසා ඉතින් බුදුරජාණන් වහන්සේ දැක්කෝ ඒ උපමා කල්පනා කරනවා නම් යම් කිසි කෙනෙක් මේක දින අරගෙන තියෙනවා නම් ඔහු ඇත්ත වශයෙන්ම ජීවිතයට ආසාවක් තියෙනවා නම් ඒ ගින්දර නිවන්නට ඕන. නමුත් ඒ ගින්දර නිවන්නටවත් උත්සාහ ගන්නේ නැතුව ඒ කාලයවත් අපිට යවන්න නැතුව අවබෝධ නොකළ චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ කර ගැනීම සඳහා උත්සුකව කටයුතු කරන්නේ කියන කාරණාව තමයි බුදුන් වහන්සේ ඉදී අපට පැහැදිලිවම පෙන්වන්නේ. දැන් අවසනාවකට වගේ අද සමාජයේ අද බෞද්ධ ලෝකයේ බොහෝ දෙනෙක් මේ අවබෝධ නොකළ චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ කිරීමට උත්සාහ කටයුතු කරන්නේ. බොහෝ විට මේ චතුරාර්ය සත්‍ය ධර්මයන් පිළිබඳ පොත්පත් වල අනන්තවත් කරුණු දෙන්නලා තියෙන සමහර ධර්ම දේශකයන් දේශනාවලදී මේ කරුණු ඉදිරිපත් කරනවා. ඒ කරුණ ටික චතුරාර්ය සත්‍ය ධර්මයන් පිළිබඳ දැක්වූ කරුණු ටික අපි ඉගෙනගත් පමණින් නැත්නම් අපි ඒවා වෙනකොට කියන්නට හැකියාව තිබුණ පමණින් අපිට ඒවා මතක තබා ගන්නට පුළුවන්කම හැකියාව තිබුණ පමණින් අපේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කළා වන්නේ පොතල දක්වන්නේ දුක්ඛාරය සත්‍ය වශයෙන් මොකක්ද මේ ඇයි සාමකල මන්ට ගැටි ජාති දුක්ඛ ජරා දුක්ඛ ව්‍යාධි දුක්ඛ මරණ දුක්ඛ ශෝක පරිදේ දුක්ඛ දෝමන සපාරාසාති දුක්ඛ අපි සංකේයෝ දුක්ඛෝකී විෂයෝ දුක්ඛෝ යම් පිටං නලබ සංකේතෝ සංකේතේන පංචපාදානස්කන්ධ දුක්ඛ කියන පාඩේ. ඒක තමයි දුක්ඛ විසත්‍ය වශයෙන් බුදුජානන් වහන්සේ කෝවිත දැක්වූ පාඩේ. ජාතිය ජරාව ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාස අපේ සංකේයෝ පිළිපයෝග ඒවා කියන කැමැත්තෙන් වැඩ තියෙන ඒකෙන් කොටින් කියනවා නම් මේ පංචස්කන්ධයේ පැවැත්මම ඒකාන්ත දුකයි කියන එකයි ඉන්නේ ප්‍රකාශ. ඒ දෙයින් මාසේ ප්‍රකාශ කර පාඩේ සිංහල දර්ශනයෙන් අපි දක්වන්නේ. එතකොට මේක ආඥාති කියන්නේ මොකද? ජරාව කියන්නේ මොකද? විලාසය මොකද? ආදී වශයෙන් විස්තර වශයෙන් පොත්වල දක්වනවා. සමාජිකේ જાති මොකද්ද මානින් જાති? සංජාති සංඥාති අපන්ති අභිනන්දන්ති කන්දානම් පාද භවෝ ආසනානම් පටලාපෝ අනුචිත බුද්ධේ જાති සාදේ වශයෙන් විස්තර කරන එක එකක් තමයි. මේ විස්තර ටික අපේ ඉගෙන ගන්නට මතක සබාගෙන සිටියට නැත්නම් අපි කෙනෙකුට ඒක විස්තර වශයෙන් ප්‍රකාශ කරලා අපි දුක්ඛ සත්‍ය අප විසින් අවබෝධ කළා වන්නේ නැහැ. ඒක අවධාරණය කළා අපි මේ ප්‍රකාශ කරන්නේ ඒකයි සාමත්ම බැලීම තේරුම් ගත යුතු නිසා. දුක්ඛ සංදේශය වශයෙන් බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරන ඥානං සම්නකෝනෝ බහිකා නන්දිරාජ සහගතවත්ව සද්දාන් නන්දමේ සේතේ දං සංසන්නාපරක්ඛන්වා විභවසන්නා කියන පාඩේ දුක් සම්බේසත්ය වශයෙන් කියන්නේ නැවත නැවත ඉදීම වෙන දින මේ කියන ඇලෙන යම් කිසි තණ්හාවක් තියෙනවා කාම තණ්හාවක් හෝ භව තණ්හාවක් හෝ විභව තණ්හාවක් මේක තමයි මහන්නේ දුක් සම්බේසත්ය කියලා මේ කරුණ විස්තරාත්මකව සමාය කරගෙන සිටිය දුක් සම්බේසත්ය තමයි පැහැදිලිව අවබෝධ කරගෙන සිටිනායේ දැක්කයි කියලා කිසි කෙනෙකුට කියන්නට බෑ භාවනාවෙන් අතුම් වශයෙන් සෝවාන් මාර්ගඵලවත් ලැබු කෙනෙක් කර අන්තිමට ඔබ කියන්නේ පුළුවන් කතාවක් නෙවෙයි. මා අවබෝධ කරගෙන තියෙනවා කියන කතාව. ඊළඟට දුක්ඛ නිරෝධ සංකේතය කියනකොට බුදුදානන් වහන්සේ ප්‍රකාශ කරන බොහෝ අවස්ථාවලදී සමයටම නෙවෙයි. ඒ දස්සායම සංහලස්සේ සේරාක නිරෝධ සාගෝ පටිසබ්බෝ මුත්‍යානාලියෝ. මේ සංහාව පිළිබඳ දුක්ඛ සම්දේ වශයෙන් විස්තර කළා යම් සංහාවක් ඒ සංහාවෙන් අශේෂයෙන් දොඩෝසේ සමාස්ත්‍රයක් වන් නැතුව නිරුද්ධ කිරීමක් ඒක කෙරේ බැඳීමක් සාගෝ පටිච්චසබ්බ සම්පූර්ණයෙන් අතහැරීමක් මුත්‍ති නිදහස් වීමක් අනායෝ නැබීමක් කියනවා නම් මේක තමයි මහණෙනි දුක්ඛ නිරෝධ සත්‍යය කියලා මේදී මේ කියන කතාව ඇහුවට පස්සේ බොහෝ දෙනෙක් වැරදින තීරණයකට බහිනවා මේ නිරෝධ සත්‍යය නෙවෙයි කියන්නේ සංහා සම්පූර්ණයෙන් නැති කිරීම කියලා සංහාව සම්පූර්ණයෙන්ම නැති කරන්නේ රහත් වූ කෙනෙක් පමණයි රහත් වූ කෙනෙකුට සංහාව සම්පූර්ණයෙන් සැකලා කියලා කිසිසේත් කියන්න බෑ. සෝවාන් වෙච්ච කෙනා සංහාව සැකරන්නේ සකදාගාමී වෙච්ච කෙනා සංහාව නැති කරලා නෑ. අනාගාමී වෙච්ච කෙනා කාම සංහාව පමණක් නැති කරලා තියෙනවා. භව සංහාව, විභව සංහාව, අනිත් දේවල් නැති කරන්නේ නෑ. ඒකට මෙතෙන්දී මේ යෝසස්සාරව තණ්හාන ශේෂ්ඨලා නිරෝධෝ මේ තණ්හා විශේෂ මාත්‍රයක්වත් නැතුව නැති කළා කියන කතාව නිරෝධ සත්‍ය විස්තර කරනකොට බුදුහාමුදුරුවෝ නිර්පත්තියේ කොටම වශයෙන් කතා කරනවා මුලින් පහළ පහළ අවස්ථාවවල නිරෝධ සත්‍යය කියන්නේ. මේ පහට අපි තේරුම් ගත්තත් අවබෝධ කරගන්න නැත්නම් භාවනාවේ සමාන ප්‍රත්‍යක්ෂ වශයෙන් නිරෝධ සත්‍යය සාක්ෂාත් කරගන්න නැත්නම් කිසිම කෙනෙකුට කියන්නට හැකි කමක් නැහැ. මම නිරෝධ සත්‍යය දැකලා තියෙනවා අවබෝධ කරගෙන තියෙනවා කියන්නේ. කියන්නට පුළුවන්කම තියෙන්නේ නිරෝධ සත්‍ය පිළිබඳ පොත්පත කියවලා තියෙනවා මම ඒක තේරුම් අරගෙන තියෙනවා මම මතක තබාගෙන තියෙනවා කියන කාරණාව පමණයි. දුක්ඛ නිරෝධගාමී ප්‍රතිපදාව විසක්ෂය වශයෙන් බුදුහාමුදුරුවෝ සම්බන්ධන වාගේ දක්වන්නේ ආයමේ වාගේ වටංගකෝ මාර්ගෝසනේ තේන සම්මාදිට්ඨි සම්මා සංකප්පෝ සම්මා වාචා සම්මා කම්මන්තෝ සම්මා වාචිකෝ සම්මා වායාමෝ සම්මා සති සම්මා සමාධි කියන පාඩේ දුක්ඛ නිරෝධගාමී ප්‍රතිපදාව විසක්ෂය කියන්නේ කොහොමද මහන්නේ මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයමයි සංඝාට කියනක මේ ආර්ය මාර්ගය නොනියම් වාට සම්මාදිට්ඨියට යහපත් දැක්ම යහපත් සංකල්පනා යහපත් වචන සම්මා සම්මන්ත යහපත් කර්මාන්තය යහපත් ජීවන ප්‍රාර්ථනා ආදී වේ සම්මා යහපත් උත්සාහය යහපත් සතිය යහපත් සමාධිය ඒ අංග අට ආර්ය අෂ්ටාංග මාර්ගයේ වශයෙන් දක්වා තිබෙනවා. මේවා ගැන කොයිතරම් දුරට විස්තර වශයෙන් වටලා තියෙන දැනගන්න තිබුණා. සමන්නට තේරෙන්නේ කෙනෙකුට කවදාවත් කියන්නට හැකියාවන්නේ මම ආර්ය අෂ්ටාංග මාර්ගයේ නැත්නම් දුක්ඛ යෝධ ගාමිනී සම් ප්‍රතිපදාවේ සත්‍ය වඩලා තියෙනයි කියලා. ඒක නිසා මේ කරුණාද මේ මේ කරුණට අපි මේ පරිමේම ප්‍රකාශ කළේ මේ පොත්පත්වල තියෙන කරුණු නැත්නම් ඔය ස්වාමීන් වහන්සේලා කියන බණ නැත්නම් ධර්ම සාකච්ඡා ආදී අහලා ඒ කරුණු මතක තබාගත්තු පමණින් හිතන්නට එපා අපි චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න සිටිනවායි කියලා. එහෙම අවබෝධ කරගෙන සිටිනවා නම් එහෙම අවබෝධ කිරීමට හැකියාවක් තිබෙනවා නම් ඔය පිටිකාචාර්යවරු ධම් වාගීස්තර පිටිකක වාගීස්තරනේ මේ අනාන්තර ලැබලා තියෙන හැකට ප්‍රහස්තලා සිටින්නට ඕන නමුත් ඒ සහත් මාර්ගයේ පුරුද කියලා සමහරට දන්නවා කියයි බොහෝ අය. එතකොට ඒක නිසා ඒකෙන් තේරුම් ගත්තේ මොකක්ද? අපි මේ කාරණා දැනගැනීම නෙවෙයි අවශ්‍ය වන්නේ සමාම සමාගයේම හදවතින් සත්‍ය වශයෙන් අවබෝධ කර ගැනීම. එතකොට මේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නට නම් මොකක්ද කලියුත්තේ ඒ අනුව පිළිපදින්නට ඕනේ. එහෙම පිළිපදින්නේ නැතුව මේ චතුරාර්ය සත්‍ය ධර්මය සමන්තම සත්‍යස්වරසා දකින්නට අවබෝධ කරගන්නට හැකියාවක් නැහැ. ඒ නිසා ඒ පිළිපදියක මාර්ගය වැඩිම තමයි චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගැනීම සඳහා කෙනෙකු විසින් කළ යුතු වන්නේ. ඒ කියන්නේ යම් කෙනෙකුට දුක්ඛ සත්‍ය තේරුම් දැනගන්නට ඕන නම් සුපසත්‍ය පිළිසඳන බැංගලට ඉතුයි කියලා බුදුහාමුදුරුවෝ දක්වලා තියෙනවා සංකෝපණයෙන් දුක්ඛමය සත්‍යම පරිණිමින් දන්තමේ දික්ඛමේ කියලා. පහළේ මේ දුක්ඛාගය සත්‍ය සමානසින් පිළිසඳලා තියෙන්නේ. ඒ ආකාරයෙන් දුක්ඛ සත්‍ය දුක්ඛ සත්‍ය පිළිසඳ දැනගැනීමට ළමකට අවශ්‍යකම තියෙනවා. ඊළඟට දුක්ඛ සමුදය සත්‍ය ගැන බුදුහාමුදුරුවෝ කරක් පන්නේ සංකෝපණයෙන් දුක්ඛ සමුදයන් ගැන සත්‍යම් පහ සම්බන්ධ මේ දුක්ඛ සමුදය සත්‍ය මහණී ප්‍රහාණය කරන තේ සම්පූර්ණ නැති කර යුතුයි. මේ දුක්ඛ සමුදය සත්‍ය යම් කෙනෙකුට ප්‍රහාණය කිරීමට ඕන අවශ්‍යකම තිබෙනවා. එවැගේම නිරෝධ සත්‍ය ගැන ප්‍රකාශ කරන මේ සංකෝපන දුක්ඛ නිරෝධන අවිසත්‍යං මේ දුක්ඛ නිරෝධ සත්‍ය මහණෙනි සාක්ෂාත් කරගිතේ සමානසින් කියන්නේ. එවැන්න මේ දුක්ඛ නිරෝධ සත්‍ය සමහර සාක්ෂාත් කිරීමට අවශ්‍ය නම් මේ තුන්වෙනි දුක්ඛ සත්‍ය සමුදය සත්‍ය නිරෝධ සත්‍ය කියන මේ ධර්ම තුනම සඳහා අය අවබෝධය සඳහා කටයුතු කරන්න තියෙනවා නම් කරන්න තියෙන මොකද්ද දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාවේ සත්‍ය වැඩිමයි සංකෝපන දන් දුක්ඛ නිරෝධ ගාමී ප්‍රතිපදාවේ සත්‍යම් භාවයේ සම්බන් මේ දුක්ඛ නිරෝධ ගාමී ප්‍රතිපදාවේ සත්‍ය මහින්නේ පහවිතා කලේතුයි නැවත නැවත ප්‍රගුණ කලේසි බහුලීකරණය කලේසි සීකරණයෙන් තමයි කෙනෙකුට මේ සතරක් සත්‍ය ධර්මයේ පැහැදිලිවම අවබෝධ කරගන්නට පුළුවන් වන්නේ ඒ චතුරාර්ය සත්‍ය ධර්මයන් පැහැදිලිව අවබෝධ කරගැනීමෙන් පමණයි කෙනෙකුට නිවන් අත්දකින්නට පුළුවන්කම ලැබෙන්නේ. විශේෂයෙන්ම නිරෝධ සත්‍ය සමාන අධ්‍යක්ෂය නැත්නම් අවදාවක් කෙනෙකුට නිවන් ලබන්නට හැකියාවක් වෙන්නේ නැහැ. ඒ නිසා මේ චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ කිරීමට හැමෙක් බලාපොරොත්තු වෙන නම් සම්පූර්ණ ප්‍රඥාවක් ලබා ගන්න ඔහු විසින් කළ යුත්තේ අන්තිකාමයේ එකම මාර්ගයක් වූ මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය වැඩිමයි. ඒ සූර මන් බෝණ සංයෝම දර්ශන විසුද්ධිය කියලා බුදුහාමුදුරුවෝ දක්වපු පාඩයක් තියෙනවා. මේ චතුරාර්ය සත්‍ය දර්ශනය පිළිබඳ පිළිසුදු අවබෝධයක් ඒකෙන් පිළිසුදු භාවයක් ලැබීමට තියෙනවා නම් අන්නේ ඒසෝව මග්ගෝ ඒකමයි මාර්ගය නැත්නම් යෝ වෙන මාර්ගයක් නෑ මොකද අය මේ වගේ වටන් කොමගෝ ඒක තමයි මාර්ගය තමයි මාර්ගය ඒක නිසා ආර්යසාන මාර්ගය නම් කෙනෙක් ප්‍රගුණ කරනවා නම් වඩනවා නම් ජීවිතේ එකතු කරගෙන ඒකම පිළිපදිනවා නම් ඔහු හෝ ඇය මේ අවබෝධ නොකළ චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ කිරීම සඳහා පිළිවෙත් පූර්ණීකරණය කරන කියලා අපට කියන්නට පුළුවන්. එහෙම නැති කෙනෙකුට පොත්පත් කියවලා ඒ චතුරාර්ය සත්‍ය ධර්මය ගැන කරුණු දැනගන්න කෙනෙකුට මේ මේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නට යන කෙනෙක් අවබෝධ කරන කෙනෙක් කියන කතාව කියන්නට අපහසුයි. ඒ නිසා මේ තන රුක්මන රෝධගාමී ප්‍රතිපදාවක සත්‍යය කියන අංගාට මේ අංගාට ගැන බොහෝ දෙනෙක් නොදන්නා කාරණාවක් තියෙනවා. ඒ නොදන්නා කාරණා තමයි සම්මා සංස්කාර දුකින් මුදවන්නට, නිවනට පත් කරවන්නට, සංස්කාර විමුක්තිය ලබා දෙන්නට සිදෙන මේ එකම මාර්ගය වූ ආර්ය අෂ්ටාංග මාර්ගයේ ගුණධර්ම කියන අවබෝධය. මේක තමයි එක මාර්ගය කියන අවබෝධය බොහෝ දෙනෙකුට නැහැ. එක අනිත් අතින් ඒ අමතරව මේ වගේ කිසිම ගරුත්වයක් බොහෝ දෙනෙකුට නැහැ. ඒක නිසා මේ කිසිම නෙමෙයි මෙතන බලන්නේ ආඥාස්ථානයේ ළඟේ ගුණධර්ම ගැන සමාජ යම් කිසි ගරුත්වයක් තියෙනවා නේද අපේ සම්මාදිට්ඨිය සම්මා සංකප්ප සම්මා වාචා ආදී වශයෙන් කියනවා අනාපියවනවා සාකච්ඡා කරනවා කතා කරනවා නමුත් මේවා කෙරේ යම් කිසි ගරුත්වයක් ඇතුව මේවා අපි ආරක්ෂා කරනවා මේවා වඩනවා මේවා දිනු කරනවාද කියන එක සමාජයේ වැටහිරුම් සමානම අරුබුත් ඒකට පිළිතුරු සමාජයේ සිට දෙනවා ඇති මට මේවා කෙරේ ඒතරම් ගම්බීර ගරුත්වයක් නැහැ කියලා මේ භයානක සංස්කාරයෙන් ඈත් කරලා සතරදුක නැති කර නිවනට පත් කරන සදාකාලික සැනසීම ලබා දෙන මේ මාර්ගයේ අංග පිළිබඳව කිසිම ගරුබව ගරු ස්වභාවයක් නැතුව කටයුතු කරන නිසා තමයි ඕවා ඒ තරම් අගය නොකරන සම්බවට පත් වෙන්නේ. ඒක නිසා මේ දුක්ඛ නිරෝධ ගාමිනී පටපදාගේ සත්‍ය සම්මාදිට්ඨිය විස්තර කළාට පටන් ගත්තේ වන්නේ සම්මා සංකප්පේ. සම්මා සංකප්ප කියන්නේ කෙනෙක් සංකප්පාව්‍යාපාද සංකප්පාවෙන් සංකල්ප තියෙන සංකල්පන අතරේ තමයි මේ කල්පනා තුන තමයි සම්මා සංකප්පේ කියන්නේ. අපගේ සිත තුළ තියෙන්න ඕනේ ඒකේ ධර්මයක් තියෙන තුනේ මේ සම්මා සංකප්පේ නිසා තමයි මම ආගස්ථාංග මාර්ගය ගමන් කරන්නේ ඒක නිසා මම සම්මා සංකප්පේ ආරක්ෂා කරන්නේ වැඩියෙන් ප්‍රබල කරන්නේ මේ සම්මා සංකප්පේ නැති කරගන්නවා කියන්නේ නිවන පිටකැනීම සංසාරයේ දෙග්ගස්ස ගැනීම ඒක මම වැඩි කෙනෙකුට කිසිසේත් සුදුසු කාරණාවක් නෙවෙයි මම මේ සම්මා සංකප්පේ මගේ ජීවිතය වගේ ආරක්ෂා කරනවා කියන්නේ මේ කරුත්තේ සහිතව කරන ආගස්ථාන මාර්ගයේ අංග සම්පූර්ණ කිරීම බොහෝ දෙනෙක් නොකරන දෙයක්. ඉතින් ආගස්ථාන මාර්ගයේ අංග සම්පූර්ණ කරන්නේ නැතුව නිවන් ලබනවා කියන කතාව කවදාවත් සිදු වෙන කාරණාවක් නෙවෙයි. ඒක නිසා සමේ නික්කම සංකල්ප නයිකම සංකල්පන ඒ කියන්නේ මොදිගල් යන මහණෙක් කියන කතාව නෙවෙයි මේ සංසාර දුකින් මිදෙන්නට ඕන අදාළම මිදෙන්නට ඕන ලබන ආත්මයේ කොයි තැනක ඉපදෙයිද කියලා කියන්නට කාටවත් හැකියාවක් නැහැ. කොයි තරම් ප්‍රසන්න කරලා කිසිම කෙනෙක් වුණා බුදුරජාණන් වහන්සේගෙන් යම් කෙනෙක් දැනගන්න වෙනවා. මහණෙනි මේ බුදුරජාණන් වහන්සේ මේ ජීවිත කාලයක ප්‍රසන්න කරලා සිටපු කෙනෙක් ඔබ වහන්සේ කියනවද? සුඛසීක උපදිනවා කියලා. නෑ නෑ මම එහෙම කියන්නේ යන්නට අහනවා ප්‍රශ්නය. මුළු ජීවිත කාලයම අකුසල් කර කර ඉන්නකොට ඔබ වහන්සේ කියනවල දුගතියක උපදිනාය කියලා. නෑ නෑ මම ඒකම කියන්නේ නැහැ. මොකද මරණාසන්න මොහොතේ කරගෙන ආසන්න කර්මයේ තමයි නැවතිපදීම සිදුවන්නේ. ඒක නිසා අපි කොයි ආකාරයෙන් කොයිතරම් කුසල කර කර හිටපු කෙනෙක් වුණත් ලබන ආත්මයේ චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ කරගන්නට ඕනේ කියලා ප්‍රාර්ථනාවක් සබාගෙන කටයුතු කරන කෙනා ධම්මකේ අවිනිශ්චිත සත්‍යයක තියෙනවා. හේතුව තමයි උපදින ස්ථානය තමයි ගන්නෙ. කොයි මොහොතේ නැරෙයිද කියලා දන්නේ මොකක් සිතාසිතේනද මොනවා කර කර සිතේනකොට මොනවා කරන්නේ කියන්නේ සිතේනද සමාජයේ මරණය සිතේනද කියලා දන්නේ. සමහර විට දේශපාලනය කතා කර කර ඉන්න විට නැරෙයිවත් ගන්න පුළුවන්. අපි මේ සම්මා සංකල්ප වාචා නෙවෙයි එතන මේ මිත්‍යා වාචා කතා කර කර සිටින්නේ. සමහර විට වැරදි සිතිවිලි සිත සිතා සිටින එක වන්නේ පටන් ගන්නවා. එහෙම වුණොත් කවදාවත් තමන් මුළු ජීවිත කාලෙම මේ විදිහට කුසල් කර කර කුසල් කර කර හිටියයි කියන කාරණාව ඉදිරිපත් වෙන්නේ නැහැ. ඒ අවසාන වශයෙන් පහළ වූ අවසාන සිත ධර්ම තමයි ආසත් පුතේන සිදුවන්නේ. ඒක නිසා ලබන ආත්මයේ නෙවෙයි අදීව කිච්චනා දක්වන කෝජන්නා මරණස්මේ කියලා බුදුහාමුදුරුවෝ ප්‍රකාශ කරනවා. අද අදම අද අදම කිච්චනා දක්වන මස්සහකරේති. කෝජන්නා මරණස්මේ කෝජන්නා කවුද දන්නේ මේ හිත මරණ මරණේ නේ කියලා. මොකද බුදු වදන් මේ බුද්ධ වෝවාද පිළිපදින්න ඕන. අද අදම මරණය උත්සාහ කළ යුතුයි. ඒක මරණය සිදුවෙයිද කියලා කවුද දන්නේ? අපි ලබන ආත්මයක් ගැන සාකච්ඡා කරගෙන මේ මේ විදිහට කරන්න කියලා හිතන ඉන්නවා. ලබන ආත්මේ කොයි තැනක ඉපදෙයිද කියලා නන්නේ. බෞද්ධික්ම වෙලා ඉපදෙයිද කියලා දන්නේ නැහැ. නිත්‍යදෘෂ්ටිකුලයක ඉපදෙයිද කියලා දන්නේ නැහැ. මිනිස්සු කියලා වුණා. සමහරට ලංකාවෙන් ලංකාවෙන් බෞද්ධ රටක නෙවෙයි වෙන බුද්ධාගම නැති අන්‍ය ආගම් සහිත රටක ගිහිල්ලා උපදින කියලා කියන්නවත් බැහැ. තිස්සංගත යුදන්නේ නැහැ, ප්‍රේත යුදන්නේ නැහැ, යක්ෂ යුදන්නේ නැහැ, කොයි ලෝකෙ කොතැනක උපදින කෙනෙක් කියන්නවත් හැකියාවක් නැහැ. ඒක නිසා ඒකේ තියෙන අවධානයෙන් තේරුම් ගන්න යම් කිසි කෙනෙකුට නියත වශයෙන්ම තමයි ගැටේ මේකයි කියලා කියන්නට පුළුවන් වන්නේ යටත් පිටින් සෝවාන් මත සුභ පමණයි. හරියට සෝවාන් වෙලා, උරුවට සෝවාන් වෙලා නේ.

නියත ගති පරායනම මොක්ෂ බෝධි පරායනම කියන වචනේ කියන්නට පුළුවන් වන්නේ නියත වශයෙන් ගතිය මේකයි නියත වශයෙන් මහත්භාවය ලැබෙනවා කියලා කියන්නට පුළුවන් වන්නේ සෝවාන් වූ කෙනෙකුට පමණයි. ඒක නිසා මේ සම්මා සංකප්පාදී කල්පනා කරන විට මේ ජීවිතයේදී අද අදම දැන් දැන්ම මේවා නම් ජීවිතේ එකතු කරගත්තේ තියෙන වැඩි විදිහේ මීතකරවස් සත්‍ය ධර්මයන් අවබෝධ කර ගැනීමට නම් අනිවාර්යයෙන්ම මේක මගේ මාර්ගය. ඒක නිසා මේක කෙනෙක් පුදුම ගෞරවයක් ඇතුළේ තමයි ජීවිතයට පිළිලා අධ්‍යය කරන අවස්ථා ගන්න ඕන සම්මා සංකප්ප. ආන සංකල්පනාව ප්‍රමදාන තියෙනවා නම් ඒවා සම්මා සංකල්පනේ. ඒ වගේම ව්‍යාපාර සංකල්පනා සහායන සිටිවිලි තියෙනවා නම් සහායන අදහස් පහළ වෙනවා නම් ඒවා සංකල්ප සම්මා සංකල්පනා නෙමෙයි. මෛත්‍රී සමද සඳහන් සම්මා සංකල්පනා වෙන්නේ. ඒ වගේම අවිහිංසා සංකල්පනා කියන එක හිංසා කිරීමේ කල්පනා කියන ඒවා සම්මා සංකල්පනේ ඒවා මිත්‍යා සංකල්ප. ඒක නිසා මේ සම්මා සංකල්පය කියන අංගය තමයි ජීවිතයට බොහෝ දුරට එකතු කරගන්නට බලන්න ඕන. සම්මා වාචාව ආරක්ෂා කළ යුතුයි. සම්මා වාචාවේදී අද කාලේ බෝවලින් කියන්නේ මොනවද කරන්නේ මොනවද කොහොම සම්පක්ලා ප්‍රතිස්පදින මෙලොවට කරන්නේ පරලොවට කරන්නේ සමන්ට කරන්නේ අනුන්ට කරන්නේ ලෝකාකාර දේශපාලන දේවල් වෙන දේවල් පටු මිල වැඩි වුණු කටේ ආස්තික උද්දානයක් නැත්නම් ඔය තෙල් මිල වාදින වෙන්නේ ඕව තමයි පස්තරවල තියෙන්නේ ට්‍රේඩ් වල තියෙන්නේ තෙල් සමන තියෙන්නේ කතා කරන්නේ ඇයි ඉන්නේ කොහෙද සමහරට ලැබෙන්නේ මේවා එකක්වත් මේ සම්මා වාචා ගැනීම අන්තර්ගතවන දේවල් නෙවෙයි. සම්මා වාචා ආරක්ෂා කරගත යුතුයි කියන කාරණාවේ සතිය එල්බගෙන තියෙනවා. මොකද බොරු කියන්නේ බල කියලා, කේලම් කියන්නේ බල කියලා, හර්ෂ වචන කියන්නේ බල කියලා, සම්පප්පලාප දෙකේ බල කියලා කියනකොට. එහෙම නැතුව සම්මා වාචාව දිනු කරන්නේ නැතුව මේ බොහෝ දුරට මේ ආගත්තාන් මාගේ අනුකූලකම් දිනු කරන්නට බෑ. බොරු කියන කෙනාට මේ සාමාන්‍ය පංචස්පද පහවත් ආරක්ෂාවක් නෑ. ඒක නිසා මේ සම්මා වාචාවේ ආරක්ෂා කරගත යුතුයි කියනක තේරුම ගන්න. මොකක් සඳහාද එහෙම කරන්නේ? සම්මාගේ විමුක්තිය සඳහා අවබෝධ නොකළ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කිරීම සඳහා ඒක තමයි මාර්ගය. මේ මාර්ගයේ ගමන් කරන තමයි මේක දකින්නට පුළුවන්. අන්න ඒ අවබෝධයේ පිළිදලා මේ සම්මා සංකප්පය ආරක්ෂා කරන්න උත්සාහ කරනවා. සම්මා ආජීවය බොහෝ දුරට ඇතයි කියලා අපි කල්පනා කරනවා. මිච්ඡා ආජීවම් පහයි සම්මා ආජීවන හිමිකම් කප්පේ කියලා බුදුහාමුදුරුවෝ දක්වලා තියෙනවා. වැඩි ආකාර ජීවනෝපායනේ නැත්නම් සම්මා ආකාර යහපත් ආකාර ජීවනෝපාය වෙනවා කියන්නේ. සම්මා සම්මන්ත සම්මා සම්මන්ත කියන්නේ කයින් කරන බැවැදි ක්‍රියා වලින් සම්පූර්ණයෙන් වැළකෙන එක. කයින් කරන වැරදි කියලා තියෙනවා සතුන් මරනවා, වරණ කරනවා, කාමයේ වර්ධනය කරනවා, අපර බොනවා ආදී වගේ දේවල් තියෙනවා. මේ වගේ වළකින්න ඕනේ අම්මා පහන්තේ මම ආරක්ෂා කරන්න ඕනේ කියලා හිතන එක ආරක්ෂා කරනවා. මේවා පදනම ආර්ය අෂ්ටාංග මාර්ගය වැඩිවීමට මූලික පදනම මේක. දෙයක් හදන්නට හදන්නට අත්වාරමක් වගේ මේක තමයි අත්වාරම. ඒකනේ අත්වාරමේ එකකට දියුණු කළ යුතු ධර්ම කරුණු ටිකක් තියෙනවා. මේ අවබෝධන ප්‍රති අතරාක්ෂ ධර්මයන් අවබෝධ කිරීමට ඒ අංග හතර අනිවාර්යයෙන්ම දියුණු කරගන්නටම ඕනේ. නැත්තුගමන ප්‍රාර්ථනා කර කර ඉඳලා කවදාවත් ලැබෙන දේවල් නෙවෙයි. ලබන අනිවන්ත ප්‍රාර්ථනාවක් අවබෝධ කරගන්න නැත්නම් මෛත්‍රී බුද්ධ ශාසනයේ විචාරාවක් අවබෝධ කරගන්න ඕම කීකියා හිත හිතාක ප්‍රාර්ථනාවක් අවබෝධ කරගන්න බෑ. අවබෝධ කිරීමට තියෙනවා නම් මේ මාර්ගයක් මේ මාර්ගය ගමන් කරන්න ඕන. ඒක පිළිපදින්න ඕනේ. මේ මාර්ගංග බලන්න ඕන. ජීවන ගන්න. ඊළඟට කෙනෙකුට මේ අංග විචාරාවක් දක්වන්න දකින්න බෑ. මොකද මේ අංග හතර සම්මා සති සම්මා සමාධි සම්මා සම්මා දිට්ඨිය කියන අංග තුනයි සම්මා වායාමයේ කියන අංග අංග හතරයි. එතකොට සම්මා වායාමයේ තමයි යහපත් උත්සාහය. මේ සම්මා වායාමයේ පදමොඩිකේ සම්මා වායාම මේක විස්තර කරන බුදුහාමුදුර ප්‍රකාශ කරන්නේ. ඉතින් මේකේ දුක්ඛ අනුපන්නාන කුසලාන ධම්මාන උපාදා එක. නූපන්න කුසල ධම්මය නූපදින සඳහා. උපන්නාන කුසලාන ධම්මාන පහානයි. උපන්න කුසල ධම්මය පහානයි කියන සඳහා දෙක. අනුපන්නාන කුසලාන ධම්මාන උපාදාය නූපන් කුසල උපදවා ගැනීම සඳහා අයකම් උපන්නාන කුසලාන ධම්මාන කේතය සම්මතයෙන් භාවයේ පිළාය භාවනායි පරිපූර්ණ උපන් කුසල ධම්මෙන් තව තවත් දියුණු කරගෙන භාවනාවේ සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වීම සම්පූර්ණ කිරීමට සංගණ්ජනේති වායමති විඥාන ආර්ධති චිත්තම් පංගන්හාති පදරති උපසම්මාය කියන්නේ රූප උපත් උපක්ෂන් පැත්තෙන් තමා මේ දක්වා යමගේ ජීවිතේ යමන්න උපසස් දෙලා තියෙනවා නම් මේවන් සම්පූර්ණ බලකින්නට ඕන කියලා බලකින්නට ඕන. ඒ වගේම යම් කිසි දෙයක් මේ ජීවිතේ දක්වා මේ දක්වා යම් කිසි අපසලයක් කරලා නැත්නම් ඊට පස්සේ මම මේ අපසලේ නැවතයි කවදාවත් මේ මෙතෙක් ආරක්ෂා කළා වගේ ඉදිරියට ආරක්ෂා කරනවා කරන්නේ නැති කරන්නේ නැහැ කියලා ඒකත් ආරක්ෂා කරනවා. ඊට අමතරව උපන් කුසල ධර්ම තියෙනවා. මේ උපන් කුසල ධර්ම තව තවත් දිනු කර ගැනීමට නූපන් කුසල ධර්ම උපදවා ගැනීමට සුසුප කටයුතු කරනවා. මොනවාද මේ නූපන් කුසල ධර්ම? නිවන් යාමට බලාපොරොත්තු වෙන කෙනා තුළින් ඇති කරගත යුතු නූපන් කුසල ධර්ම තියෙනවා. මේවට කියන්නේ විමුක්ත පරිපාලනීය ධර්ම කියලා. නිවන් ලැබීමට චතුරාර්ය ධර්මයන් අවබෝධ කර ගැනීමට දිනු කරගත යුතු මූලාගත යුතු නූපරාගත යුතු ධර්ම. ඒවට තමයි කියන්නේ සත්‍ය බෝධිපාක්ෂික ධර්ම කියලා. මේ චතුරාර්ය සත්‍ය ධර්මයෙන් අවබෝධ කරගන්න ඕයි සත්‍ය බෝධිපාක්ෂික ධර්මයෙන් දිනු ගන්නවා නම් මේක වශයෙන් හැකියාව ලැබෙනවා. සතර සතිපට්ඨාන ධර්මයන් කායනුපස්සනා, වේදනානුපස්සනා, චිත්තානුපස්සනා, ධම්මානුපස්සනා. මේවා නූපන්කතර ධර්ම. මේ ප්‍රේසිත ප්‍රඥාන් යන කෙනෙකුගේ ප්‍රශ්න කියන ප්‍රේසිත ප්‍රඥාන් කතා කරනවා. කුසල දිනනවා නම් ඒක ගැන නෙවෙයි අපි මේ කතා කරන්නේ. සතර සතිපට්ඨාන සතර සම්මා සතර ඉතිපාද ඉතිපාද හතරක් තියෙනවා ඡන්දේ ඉතිපාද චිත්තේ ඉතිපාද විදුනි ඉතිපාද විමර්ශන ඉතිපාද මේ ජීවිතයේදී මා සාධන මරණයට ඉස්සෙල්ලම මේ අවබෝධන ප්‍රතිචාර ධර්ම අවබෝධ කරගන්න ලැබෙනවා කියන්නේ මට පුළුවන් මම එහෙම කරනවා කියන බලවලින් හිතක් තියෙන්න ඕන සිත්ේ පාඩය බලවත් කැමැත්තක් තියෙනවා සම්නිජ්ජ පාඩය ඒ සඳහා බලවත් බීජයක් තියෙනවා බීජෙජ් පාඩය ඒ සඳහා නුවණක් තියෙන්න ඕන දීමස්සයි පාඩය මේ ඉතිපාල ධර්ම හතරෙන් එකක්වත් තමයි සිතතර ඉඳලා නැත්නම් ගාඩාවක් නිවන් ලබන්නේ නැහැ අවබෝධ කරගන්න අපිට ප්‍රතිචාර ධර්ම අවබෝධ කරගන්න බැහැ ඒක නිසා ඊ අවබෝධ කරගන්න චතුරාර්ය සත්‍යය අවබෝධ කරගන්න බලාපොරොත්තු තියෙනවා. ඔය ඉතිපාස හතරෙන් එකක්වත් ඇති කරගන්න. දුම ගන්න එකක්වත්. හතරම කියන්නේ ඉතාම හොඳයි. එහෙම නැත්නම් ඒවා ඉක්මඩවා දැකෙන්නේ. ඡන්දේ දෙපාද, සිතේ දෙපාද, ජීව උච්චාස විමර්ශය දෙපාද. ඊළඟට සම්මප්පදාන හතරක් තියෙන අපේ ප්‍රධාන වීර්ය ප්‍රවේශ හතරක්. ඒක අපි අර සම්මා වායාමයේ කියනකොට කියපු කරුණමයි. අර උපන් කුසල සමාධිය කිරීමට, නූපන් කුසල උපදවා ගැනීමට ආදී කර්ම හතර සඳහා උත්සාහ ගන්නවා. මේක සාමතරව තියෙනවා පංච ඉන්ද්‍රිය පංච බලය කියලා ධර්මය. මොනවාද මේ පංච ඉන්ද්‍රිය? සත් ඉන්ද්‍රිය, ඉන්ද්‍රිය, සත් ඉන්ද්‍රිය, සමාධි ඉන්ද්‍රිය, පංච ඉන්ද්‍රිය. ඒක දින්ජේ කියන වචනේ කියනවා සද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා. ඔබටම බල දාලා කියනවා සද්ධා බල, විරිය බල, සති බල, සමාධි බල, ප්‍රඥා බල. ඉතින් මේවා අතේ ගරුත්වයක් ඇතුවයි දිනු කන්නේ මිනිස්සුන්ගේ හිත තුළ දන්නේ තේරෙන්න අවබෝධ කරගන්නේ මේ සත්‍යාව ඉන්ද්‍රිය ධර්මයක් වශයෙන් විසින් වැඩෙන්න ඕන බල ධර්මයක් වශයෙන් වැඩෙන්න ඕන නිවන ගන්න ඔය ඉන්දිය සමූහයේ සම්මතනිකායේ සූත්‍ර රාශියක් තියෙනවා. ඒ සූත්‍රවල දක්වලා තියෙන බුදුහාමුදුරුවෝ මෙහෙම කතාවක් අපි සිංහල අදහස් පමණ කියන්නේ මේ ඉන්දිය ධර්ම හරියට හේත සියයක්ම කෙනෙක්ගේ සිත තුළ දිනු වෙලා තියෙනවා නම් මහන්නේ ඒක රහත්. ඊට මට අග්නිය දිනු වෙලා තියෙන ඕමනන ගන්න. ඊට පස්සේ හදින්න උත්සකදා ගන්න. ඊට පස්සේ අග්නිය දිනු වෙලා තියෙන ඉන්දිය ධර්ම ඕසෝවා. ඊට පස්සේ අග්නිය දිනු වෙලා තියෙන ඕ කල්යාණ පුත්තජෝ නුවණ තියෙනවා. ඒ විදිහට දකින්නම් දීලා තියෙන්නේ ඔහු කල්යාණ කුත්තර දිනේ නෝනේ තරම් නැති සද්ධා සම්පන්න සද්ධාව පමණක් තියෙනවා. මේ විදිහේ ප්‍රකාශ කරපු සෝත්‍රයක් තියෙනවා එතන මේ මේ සංකේතය බලන්න. මේකෙන් අදහස් කරන්නේ මොනවද? ඉන්ද්‍රිය ධර්ම සමාධි ඥානයට අත්‍යවශ්‍යම දියුණු කරගත යුතුයි කියලා. මේවා සමාධි නිවන සම්මත නිවන ලබා දෙන අංග මේවයි කියලා තේරුම් ගන්නවා. මේවා කිහිප ගෞත්‍යයක් ඇතුළේ මේවා ආරක්ෂා කරන්න බලන්න. අන්න දැනගන්න. මධ්‍යම තමයි පිටු තුළ දිනනවා. බුදුහාමුදුරුවෝ ඉතින් මේ වශයෙන් කියන්නේ නියම අෂ්ටාරි පුද්ගල සංග්‍රහණය කියන්නේ. සමාජයේ සිටක ජීවිතයක් නැත්නම් සත්‍යාව කියනවා. ඊළඟට විනය කියනවා සතිය සමාධිය ප්‍රඥාව තියෙනවා. ඊළඟට නෝසංකෘෂ ධමය ධම්ම තමයි සති සම්බොජ්ජංග ආදී බොජ්ජංග හතයි. බෝධා සම්මතන් දෙවි බොජ්ජංග කියන බුදුහාමුදුරුවෝ ලක්ෂණ නිවන ලබා දෙන්න නිවන බොජ්ජංග කියන්නේ. නිවන තියෙන අංග. නිවන් ලැබෙනවා කියන්නේ ධර්ම රෝෂකේ සාර්ථක කරනවා. එතකොට සති සම්බොජ්ජංගේ ධම්මයේ සම්බොජ්ජංගේ විද්‍ය සම්බොජ්ජංගේ පීති සම්බොජ්ජංගේ පස්සබ්ද සම්බොජ්ජංගේ සමාධි සම්බොජ්ජංගේ උපේක්ෂා සම්බොජ්ජංගේ කියලා හතක් තියෙනවා. ඒ සමාධි සම්බොජ්ජංගේ කියන්නේ සිතෙන් කටයුතු කරන ඒ සමාධිය සම සමතියක් ටිකක් වඩන එක. සමතෙන් විතරක් කිසිම දවසක කිසිම කෙනෙකුට කොයිම කාලයකවත් නෙවෙයි යන්නේ. සමතෙන් ඉගෙනින් හසින්දියක් ඒකදී අපි ඥාන උපදවන්නේ. කවදාවත් නිවන් යන්නට බැරි සමතියක්. චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න මේ සංකේතය. අනිත් වාරම මේ පුද්ගලයා විසින් ධර්මචාරී සම්බුද්ධ ධර්මයන් වඩනවා තමයි පස්සන සමාධිය වඩන්න ඕන. විපස්සනා නම් කියන්නේ ඒකවනේ. සමතේ කියන එක නිවන් යනකොට රුකුල් දෙන එක්කංගයක් පමණයි. සම්මා සමාධිය කියන්නේ. අනිත්‍යකේ නැත්නම් සද්ධා විරිය සති සමාධි ප්‍රඥා කියන ඉන්ද්‍රිය ධර්මයන් නැත්නම් බල ධර්මයක් පමණයි. නැත්නම් මෙතන කියන මේ සති ධම්ම විදිහේ පිටපස්සට සමාධි කියන සම්බොධ්‍යන්නේ පමණයි. සමාධි සම්බොධ්‍යන්නේ පමණයි. ඒක නිසා අනිත් බොද්ධම්ම ධර්ම සමාධියේ පිට තුළ දිනුනේ නැත්නම් දිනු කර ගැනීම සඳහා උත්සාහ කටයුතු කරන්නට ඕනේ. නිවන් ලබන්න බලාපොරොත්තු වෙන කෙනා. මේවා මේ ලබනාත්මක කල් දාලා එදාට කරන්නම් කියලා හිතුවොත් එහෙම එදාටත් ඕක තමයි. අද කරන්න තියෙන දේවල් හෙටට කල් දාන එක කරන්න හොඳ කියලා වෙනවා. මොකද හෙට කරන්න පුළුවන් මේක කියලා අපිට කියන්න බැහැ. කවුද දන්නේ ලබනාත්මයක් ඉපදිලා මේවා ගැන අහන්නටවත් නැදෙන තැන කිපෙන්නේ කියලා. මේවා පිළිගුල් කරන තැන කිපෙන්නේ කියලා කවුද දන්නේ. ඒක නිසා අපි අද අදම සම්මා සතිය දිනු කරගන්නට ධම්මයේ නුගුණින් දැකිය යුතු ධර්ම තියෙනවා. නුගුණින් විමසෙන් දැකිය යුතු ධර්ම තියෙනවා. පංචස්කන්ධ පිළිබඳ ආයතන පිළිබඳ සාසු පිළිබඳ ඒ වගේ ධර්ම තියෙන හේතුඵල පිළිබඳ පටිච්චසමුප්පාද ධර්ම පිළිබඳ චතුරාර්ය සත්‍ය ධර්ම පිළිබඳ ආදී කරුණු තියෙනවා. මේවා සමාපස්ස අවබෝධ කරගන්නට ඕනේ. ධම්මයේ වීර්ය ගන්නට ඕනේ. සමාගයේ සිටතර ප්‍රීතිය ජනනය ගන්නට ඕනේ මේ භාවනා මාර්ගය තුළ. ඒ වගේම කයින් සංසිඳීම මතකේ සංසිඳීම කායපස්සද්ධිය චිත්තපස්සද්ධිය තියෙනට ඕනේ. ඊළඟට සිටතර උපේක්ෂාව කියන උපේක්ෂා සම්බුද්ධංග. ඕවා දිනුවේ නැතුව මෙන්න ලබන්නට බෑ. අපි නිරෝධ සත්‍ය සාක්ෂාත් කරගන්න කියලා කොච්චර ප්‍රාර්ථනා කරලා හිටියත් නිවන් ලැබෙන්නේ ඒක දිනු කරන්න අවශ්‍ය කටයුතු සම්පූර්ණ කරන්නේ නැතුව. ඒක නිසා මේ ප්‍රාර්ථනා කරපමණින් ඕව ලැබෙනවා නම් ඉතින් බොහොම දේශයෙන් පහසෙන් ලබා ගන්නට පුළුවන්. ඒක නැහැ මේ අපූර්ණය කරන්න පුළුවන් තමාම දිනු කරගන්න ඕන. ඒකට මේ නූපන් කුසල ධර්ම දිනු කරගැනීම සඳහා උත්සව කටයුතු කරන්න ඕනේ. ඒක සම්මා වායාමයේ කියන ධර්ම කේස්ත්‍රයේ. එතකොට එහෙම රැකෙන්න කරන පුද්ගලයා විසින් දිනු කරගත යුතු සම්මා සතිය සම්මා සමාධිය සම්මා දිට්ඨිය සම්මා සතිය කීයෙන් යුතුව වැඩ කරන්නට පුළුවන් වෙනවා චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නට මේක අවශ්‍යයි කියන්නට අවශ්‍ය අංගයක්. මේ සංසාරේ දුක නිවන් නැති කරන්නට නම් මේ සංසාර විමුක්තිය ලබන්නට නම් මට සම්මා සතිය තියෙන්න ඕන කියලා ගෞරවයක් ඇති එක ආශ්‍රය කරන දිනු ගන්න බලන්න. එහෙම නැතුව නිකන් ඔය ප්‍රාර්ථනා කර බලන ඕවා දකින්නට පුළුවන් ධර්ම නෙවෙයි සම්මා සතිය දිනු කරගත යුතුයි. ඊළඟට සම්මා සමාධි යහපත් සමාධිය මිච්ඡා සමාධි කියලා જાතිය තියෙනවා වැරදි සමාධි. එතන සම්මා සමාධි, හත සමාධි. ඒ සම්මා සමාධිය වැඩි කිව්වට තමයි ඔය සමත භාවනාවක් හෝ විදර්ශනා භාවනාවක් හෝ කරන්නට ඕනේ. ඒ ඒක තමයි සමාධියේ සිටේ ස්වභාවයක් තිබෙන්න ඕනේ. සමාධිය නැත්නම් කෙනෙකුට සමාජෝ බික්කවේ බික්කුණ සහ සම්පජාන ආදී වශයෙන් දක්වපු පරිදි සමාජ මානසිකයක් ඇතිගෙන පමණයි ඇත්තටින් වශයෙන් දකින්නේ ඒක නිසා මේ පංචස්කන්ධ ලෝකයේ ඇත්තටින් වශයෙන් දැකීම සමාජය වෙන්නේ ඒ සමාජය කියන එකම නෙවෙයි නිවන් මාර්ගයක තේරුම් ගන්න අනිවාර්යයෙන්ම සමාධිය කියන එක විදර්ශනා භාවනාවකින් ලබන්නට පුළුවන් සමත භාවනාවකින් ලබන්නට පුළුවන් කවර භාවනාවකින් කළත් ඒ සමාධියේ අවශ්‍ය මට්ටමට නිවන් යන අවශ්‍ය මට්ටමට වැඩිනේ නැත්නම් නිවන් ලැබෙන්නේ. ඒක නිසා සමත වශයෙන් සමාධිය වැඩුවා නම් ඒක විදර්ශනාවට හරවන්නට වෙනවා. එහෙම නැත්නම් නිවන් ලැබෙන්නේ නැහැ. එතකොට මේ සම්මා සමාධිය දිනු කරගන්න පුළුවන් සතරවස්පතයන් මේ අවබෝධ කරගන්න. ඊළඟට සම්මාදිට්ඨිය. අර්පණාස්තික. සම්මාදිට්ඨිය කියනකොට මේක විස්තර කරපු සූත්‍ර කියන රාශියක්. බොහෝ තැන්වල බුදුහාමුදුරුවෝ දක්වලා තියෙනවා සමාජ විද්‍යාවේ සම්මාදිතේ යම්කෝ වික්ඛේ දුක්ඛේ නානං දුක්ඛ සමුදය නානං දුක්ඛ නිරෝධේ නානං දුක්ඛ නිරෝධගාමී පටිපදා ඥානං අයං මුච්චත වික්ඛේ සම්මාදිතේ කියන පාඨය. මොහොනේ සම්මාදිතේ කියන්නේ කොහොමද? මේ දුක්ඛ පිළිබඳ නුවණක් තියෙනවා නම් දුක්ඛ සමුදය සත්‍ය පිළිබඳ නුවණක් තියෙනවා නම් දුක්ඛ නිරෝධ ශක්තිය පිළිබඳ නුවණක් තියෙනවා නම් දුක්ඛ නිරෝධ ගාමී ප්‍රතිපදාර්ථ ශක්තිය පිළිබඳ නුවණක් තියෙනවා නම් ඕකට තමයි මොකද සම්මා දිට්ඨිය කියලා කියන්නේ. මේක ඇති කරගන්න ඕන සම්මා දිට්ඨිය දකින්න තමයි මොන්නේ වෙන්නේ සම්මා දිට්ඨිය දිනු කරගන්න එක මොන ලබන්නේ ඒක නිසා සම්මා දිට්ඨිය දිනු කරගatiya යුතුයි. එතකොට ওই විදිහේ ආර්යසංගමානී ගුණධර්ම දිනු කරගැනීම තමයි අප විසින් කරන්නේ චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ කරගන්න ඕනේ. මේ චතුරාර්ය සත්‍ය ධර්මයන් අතරින් ඒක දුකක් කියන එක සාමාන්‍ය බුදු කෙනෙක් ලෝකේ ඉපදුනත් එකයි මොහොතනත් එකයි කාලකත් ඔබ තේරෙන කතාවක්. يعني දුකක් කියනවා දුකක් කියලා තේරෙනවා. දුක නැති මේ දිව්‍ය ලෝක බ්‍රහ්ම ලෝක වගේ ආයත දුක කියන එක තේරෙන්නේ මේක මේක සදාකාලික සත්‍යයි කියන එක. ඒ නෙමෙයි සාමාන්‍ය අවස්ථාවේදී දුකකටපත් වෙනකොට මේක දුකක් දුකක් කියන එක මේ බුදු කෙනෙක් කියවන්න කිව්වත් ඕනෑම තේසල් සත්‍යකට හරි තේරෙන දෙයක්. ඒකයි තේසල් සත්‍ය බෑ ගන්න දුකටපත් වෙනවා. විශේෂ අවබෝධයක් නෙවෙයි මුදී අපි විසින් තේරුම් ගත යුතුයි. මෙහිදී දැනගත යුතු ඉතාමත්ම අවශ්‍ය කාරණාව තමයි සංකේතයෙන් පංචපාදානස්කන්ධ දුක්ඛ කියන කාරණා. අනිත් ඒවා නම් වැදගත් ඒවා නෙවෙයි. ජරාව දුකක්ය, ව්‍යාධි දුකක්ය, මරණය දුකක්ය, ශෝක පරිදේව වෙන දුක් තමයි. අපේ සංපයෝග දුක් ඒවා දුක් තමයි. ප්‍රෝබිනේෂන ඒවා ප්‍රෝබිනේෂන යන තේසන අදිනේෂන ඒවා දුක් තමයි. නමුත් වැදගත් කාරණා විමුක්තිය තේරුම් ගත යුත්තේ දුක්ඛ සත්‍ය තේරුම් ගැනීමට නම් අවබෝධ කරගන්නට මේ පංචස්කන්ධයේ පැවැත්මයි දුක වෙන දුකක් කියලා එකක් නෙවෙයි. යම්තා දුක් ලෝකේ තියෙනවනම් ඒ දුක් සෑම එකක්ම පහළවන ස්ථානය මේ පංචස්කන්ධ ලෝකයේ තිබීමයි. අපිට මේ පංචස්කන්ධ ලෝකයක් නැත්නම් කිසිම දුකක් නැහැ. මොනවා මේ රූපේ සම්පූර්ණයෙන් වයින් නැතුව අවුරුදු 100ක් කියලා මේ ලෝකේ බිඳගත්තා කිසිම දුකක් නැහැ. නැත්තම් වැහැලා වැහැලා වැහැලා වතුරින් පිටලා මේක ඇඟිල්ලක් ගන්න මේක කොහොමද ගන්න බැන්නේ වතුර පිටලා ගියත් කිසිම දුකක් නැහැ. මේ ලෝකේ බිඳගත්තා කිසිම දුකක් මොන දේ වුණත් මොන යුද්ධාවක් මොන බසංගතාවක් මොන අරේමකට සිදපත් මේ පස්වල මොන කරදර විපස්සාවක් අපිට දුකක් නැහැ. සංසස්කන්ධ රූපයක් නැත්නම් මේ පංචස්කන්ධ ලෝකියම ඒකමන් වශයෙන් දුකක් කියන එක අවබෝධ කරගත යුතුයි. මේ සඳහා සමන් විසින් පිළිපැදියට කාරණාවක් තියෙනවා. මේ දුක පිළිබඳ කියවලා කතා කරලා ධර්ම තේරුම් ගන්න. තේරුම් අරගෙන සමාන නුවණින් මේක කල්පනා කරන්න මේක දුකක් එක සමාධියම අවබෝධය පොත්වල කියවනවා ජාතිය නිදී දුකක් ඒ ජරාව මෙහෙම දුකක් ඒ ව්‍යාධි කිව්වම විද්‍යාකාර දුක් මරණ කිව්වම විද්‍යාකාර මරණ එක ආකාරයකින් හයිසෝබ කරනවා පිටට බුනේ කියලා කායික දුක් මොනක් ආකාරයෙන්ම අපේ සංකේයෝබ දුක් ප්‍රතිචක දේවල් ඒ වගේ මේ දුක් ගැන කල්පනා කරනවා තීටි විඳපු දුක් කල්පනා කරන ත්‍රිවිධ රූපවල විඳපු දුක් සංසාරේ සතර පාළ දුක් විඳපු වහන්සේ ලෝකෙ විඳපු මනස ලෝකේ තනන දක්වාම දුක්ඛයට විඳපු ආකාරය කල්පනා කරනවා. එකතැනකට බුදුහාමුදුරුවෝ දක්වා දෙන උඹලා මේ සංසාරේ ඉඳපු දුක දන්නවනම් නෙමෙයි මහණෙනි උඹලට ඒක අමතකයි උඹලා දන්නවනම් නේද ඒක මොහොතක්වත් උඹලා නිකන් ඉන්නේ මහණෙනි මේ මේ සතරාට සත්‍ය ධර්මය අවබෝධ කිරීම උත්සාහ කරනවා මේ මිනිසුන්ගේ ලෝක සත්‍යයට දුක කියන එක දන්නේ දුක්ඛය යන්නේ දුක ගැන දැනුමක්. ඉතින් මේ පොඩ්ඩක් හුද්දක් ගැනීමට දුකක් කියන නැත්නම් මොකක්hari කාලෙදයක් මේකක් ගැනීමට දුකක් කියලා එන්නේ නැහැ. ඉතින් මේ නිවි මේ පංචස්කන්ධේ කොයි දුකේ කොටන තිබුණා. මෙතන ඒකාන්ත වශයෙන් දුකක් නැති අන්තිශක් නෙවෙයි. ඉතින් මේක ගම්බීර කතාවක් මේ ගම්බීර කතා කියවට මම හිතේ තේරුම් ගන්න හැකියාවක් නෑ. සත්‍ය වශයෙන්ම කතා කරනවා නම් යම් ලෝකේ කොතනක ඉපදුණා ප්‍රතිසන්දි විඥාන සහිත නාම සංස්කාර ධර්මයක් වගේ ලෝකේ ගිහිලා පහළ වෙනවා. මේ ප්‍රතිසන්දි විඥාන කර්ම ශක්තියත් ඒ දීර්ඝ සත්‍යය ආදී නිසා යම් කිසි රූපස්කන්ධයක් ඒහා බැඳලා පවතින ලෝක සත්‍යය ඒක මම කියලා හිතන්නේ ඒක මගේ කියලා හිතන්නේ මගේ ආත්මය කියලා හිතන්නේ මේක බදාගෙන නයොත් සාකාර කායික වාචික මානසික ක්‍රියා කරනවා කුසල් කරනවා කුසල් කරනවා. ඕක තමයි දුක වෙන මොකක්ද නැවත නැවත ඉදදී ඉදදී මරණදී මේ පංචස්කන්ධ ලෝකය පහළ වෙන එකම දුක. එතන තියෙන දුක ඇතිවීමේ රාමකේශක් නෙවෙයි. දුක ඇතිවීමේ හේතුව වශයෙන්. සම්මංගේ නගත්තම. සමන්ගේ මෝඩකම නිසා මේ නැවත නැවත ඉදෙන්නේ. අර මම කලින් කියවා කොතන කොයි ලෝකෙ බුදුනන්නේ. ප්‍රතිසංවිඥානය කියන චිත්ත සංස්කාරය නාම සංස්කාරය පහළ වෙනවායි. මේ නාම සංස්කාරය පහළ වුණාට පස්සේ ඒකට අනුකූල රූපස්කන්ධයක් තියෙන ලෝකේ නම් රූපස්කන්ධයක් දැනෙනවා. අරූප ලෝකවල රූපනේ මේකයි කතා කරන්නේ. එතකොට මේ කාර ගන්න මේක මමයි මගේ කියලා හිතලා කතා කරනවා. ඉතින් අන්තිමට උත්තර වෙනකොට අර ප්‍රතිසංග විඥානයේ ගෙන දුන්න සිටේ තියෙන අවිද්‍යා සංඥා අස්මානානි ධර්මයේ අන්තිම කෙනෙක් මේ සිතෙන් ගැලවී ගියා නම් ඉතින් පිළිසිඳ දැනීම මාත්‍රයක් පවතින ඔය දැනීම මාත්‍රය මේ ප්‍රාණයේ තියෙන නිසා පවතින ජීවිතය. ඒ කියන්නේ ප්‍රාණයේ තියෙන නිසා දැනීම මාත්‍රය පවතින. ඕක තමයි අන්තිමට කියන්නේ. ඔය මට පිට නොයෙක් නොයෙක් හේතුන් නැතුව නොයෙක් මේවා දෙවිදින. ඇහැට රූප පෙනෙනවා ඒක උඩ පෙනෙන හේතු නිසා යක් විඥානය තියෙනවා. ඉතින් රූපයක් නෑ රූප කෙරෙහි ගැටෙනවා. රූප කෙරෙහි ගැටෙනවා. රූප කෙරෙහි ගැටි ගන්නවා. රූප කෙරෙහි තරහ ගන්නවා. ප්‍රබෝධ කරනවා. ඊර්ෂ්‍යා කරනවා. නොවේ නැත්නම් රූපේ ගන්න අනිත්‍යයි දුකයි අනාත්මයි කියලා හිතනවා. නැත්නම් බුද්ධ රූපයක් පණ ගන්න ශ්‍රද්ධාව ජනිත කරගන්න. නොයෙක් එක්කාකාර කුසල කුසල දේවල් හේතුඵල මත අර මතු පිටින් ක්‍රියාත්මක වෙනවා. කනට හදනවා තමයි නාසයට දිවට ශරීරයට මනසට. අරමුණු වෙනවත් එමයයි. අර මම කලින් කියපු සියුම් දැනුම් මාත්‍රේ උඩපාඩුවේ පැත්තක තියෙනවා. මේ මේක නොදැක්කම නිසා මම කරන්නේ මමය මේවා කලේ මටය මේවා සිදුවන්නේ මටේ කියන අවිද්‍යාව පිහිටලා එහෙම කටයුතු කරන තාක්කල් නැවත නැති කිරීම සිදුවෙනවා. දුක්ඛ සමුදය එතනයි. ඉතින් ඒක කටයුතු කරනකොට තණ්හාවක් තියෙනවා, අවිද්‍යාවක් තියෙනවා, මේ ආකාර දේවල් තියෙනවා. සංකේත දුක්ඛ සම්බෝධි සම්බන්ධං උපදී පච්චාසන බුදුහාමුදුරේ දේශනා කරන පාඩියක් තියෙනවා. මේ ලෝකේ යම්තා දුක් තියෙනවා, දුක් ඔක්කොම දෙන්නේ උපදී නිසායි කියලා. එතකොට මේ අවිද්‍යාව නිසා කියන කතාව තියෙන්නේ කියලා යම් කිසි දුක්ඛ සම්බෝධි සම්බන්ධං අවිද්‍යාව පච්චා කියලා. ඔක්කොම අවිද්‍යාව නිසා දුක පහළ වෙනවා. මේක දන්නේ නැති කම තමයි දුක්ඛ සමුදය සත්‍ය පිළිබඳ නොදැක්කම. ඉතින් මේක තේරුම් ගන්නට සාමාන්‍ය කෙනෙකුට පොත්පත් වලින් කියවන්න බැහැ. භාවනාවෙන් අත්දකින්නට ඕන. අර දුක්ඛ සත්‍ය පිළිබඳ කරුණු පොත්පත් වලින් කියලා තේරුම් අරගෙන ඒකෙන් වැටහිමක් ඇති කරගත්තාට පස්සේ තමාම කල්පනා කරලා අවබෝධයක් කරගන්නවා මේක උසාන්ත වශයෙන් දුක. පංචස්කන්ධේ පවතින එක. ඔතනේ දුක්ඛ සත්‍ය තේරුම් ගන්නවා. ඊළඟට විදර්ශනා භාවනා කරන්නට පටන් ගන්නවා. විදර්ශනා භාවනාව තුළින් තමයි අපේ ජීවිතයේ දුක කියලා ප්‍රත්‍යක්ෂයෙන් අත්දකින්නේ. මේ දුක දුක දුක කියන හිත හිතා ඉන්න එක නෙවෙයි ඒක සංඥා කොටවල්. මේක අනිත්‍යයි මේක දුක්ඛයි මේක අනාත්මයි කියලා හිත හිතා කල්පනා කර කර ඉන්න එක නෙවෙයි මේ කල්පනා කරන්නේ. ඒක වෙනම දෙයක් අවබෝධය තවත් දෙයක්. ප්‍රත්‍යක්ෂ අවබෝධය ඉස්සරහනම් බිහිවෙන දෙයක්. ඒක නිසා මේ ආකාරයෙන් දුක්ඛ සත්‍ය පිළිබඳ යම්කිසි අවබෝධයක් ඇති කරගන්න ඒක තමයි නම් ප්‍රඥාව බවපත් කරගන්න. දුක්ඛ සමුදය සත්‍ය පිළිබඳ මේ ආකාරයෙන් කරුණ කියලා බොහෝ විට බුදුහාමුදුරුවෝ අවිද්‍යාව සංනාව කියන කරුණ එකයි දුක්ඛ සමුදය සත්‍යයෙන් වශයෙන් දක්වන්නේ. ඒ වගේම නැත්නම් පටිච්චසමුපාදයේ දැක්වෙන විස්තරයෙන් විතර ගැනීම සංස්කාර පත්‍ය විඥාන කියලා දක්වලා තියෙන මේ සංස්කාර නිසා නැති දෙයක් කියන ඒ විදිහට දුක්ඛ සමුදය සත්‍ය ගැන ටිකක් අවබෝධයක් කරගන්න. මේ අවබෝධය තිබුණාම කවදාවත් ඒ ප්‍රත්‍යක්ෂ කොටස් වශයෙන් අත්දකින්න බෑ. අවිද්‍යාවච්ච සංඛාරා සංඛාරපච්ච විඥානං කියන කතාව ත්‍රිපිටකේ කටපාඩම් කරගෙන ගියත් අත්දැකපු නැතිකමකට දන්නේ නැහැ මේ මොකද්ද කියන්නේ කියලා. ඒක සත්‍යය. ඒක නිසා මේ විදිහට අවබෝධයක් ඇති කරගන්න අවබෝධය ඇති කරගෙන නිරෝධ සත්‍යය ගැන මේ හිතන්න යන්න එපා. නිරෝධ සත්‍ය කියන එක මේ උත්පත්තිය මන්ද කියනකොට මහන්නේ රතු පාට කියන්නේ මේකයි කියලා යම් කෙනෙක් කියනවා නම් ඒ වෙනකට මේ ලෝකෙ මොනවද මේ අපා කියන්නේ කියලා තියෙනවා. ඒ කියන්නේ ජීවිතේ රතු පාට දැකලා දැන් උත්පත්තිය යන්න අපි වචන 1000 විතර කර කියුවත් නැහැ 10000ක් කියුවත් නැහැ ඒ මිනිස්සුන්ට නේ රතු පාට කියන්නේ මෙන්න මෙහෙම දෙයක් කියලා. ඒ වගේ යටත් විශ්යෙන් සෝවාන් හත් එක්ක නැති කෙනෙකුට නිරෝධ සත්‍යය කියලා මෙහෙමයි කියලා කිව්වට ඕක තේරුම් ගන්නට බෑ. දැන් මේ දේශනාව මාලා නිරෝධ සත්‍ය ගැන දේශනාව කරන්නට තිබුණේ දැන් මාස ගානකට තුන දෙකක් එක කල්දම මේගොල්ලන්ට නිරෝධ සත්‍ය කවදාහරි දැක්කට පස්සෙවත් කියන්නේ කියලා. මොකද මොන තමයි කියන්නේ අවිද්‍යාව තියෙන දක්වා නිරෝධය දකින්න ලැබෙන ඉතින් නිරෝධය ලබත් වෙන්නේ සෝමන තුනේ නැත්තම් ඒ කියන්නේ මොකක්ද කියලා තේරුම් ගන්න. ඒක නිසා නිරෝධ සත්‍ය ගැන මේවා වැඩි උනන්දුවක් දක්වන්න යන්න ඕනේ. නිරෝධ සත්‍යයේ පැත්තට තිබිච්චාවයි. ඒක අපි සාක්ෂාත් කරනවා කවදාහරි දවසේ. ඒ සාක්ෂාත් කරන්නේ මාර්ගය දැකීම තියෙන නාම රූප ධර්මයන්ගේ නිරෝධය දැකීම තියෙන සංස්කාර ධර්මයන්ගේ නිරෝධය දැකීම තියෙන සංඥාන්ගේ නිරෝධය දැකීම තියෙන නිර්දාකාරයේ නිරෝධයන්ගේ දර්ශනය තියෙන එක අපි දකිනවා. ඒ අධ්‍යක්ෂාට පස්සේ අපිට මේක තමයි නිරෝධ සත්‍යය කියලා කවුරු කිව්වත් මේ සමානව පැහැදිලි වශයෙන් අත්දකින්න පුළුවන්කම ලැබෙනවා. ඒක නිසා නිරෝධ සත්‍යය ගැන කතාවක් අවශ්‍ය නැහැ. අනිත් සත්‍ය දෙක දුක්ඛ සත්‍ය, සමුදය සත්‍ය ගැන කරුණු කියවන්න තේරුම් ගන්න අන්න තමාම ඒක මේක දුකක්ද මේක සමුදයක් කියලා අවබෝධ කරගන්න. නිරෝධ මාර්ග සත්‍ය වඩන්නේ ඒ මාර්ග සත්‍ය වඩන්න වඩන්න වඩන්න යනකොට සමන්ත දුක්ඛ සත්‍ය අවබෝධ වෙන්නේ මේක තමයි සමුදය සත්‍ය නිින්දේ තමයි දුක්ඛ සමුදය සත්‍ය ක්‍රියාත්මක වන්නේ කියන කාරණාවක් තියෙනවා. එහෙම තේරෙනකොට මේ සංස්කාර ධර්මයන් කෙරෙහි කලකිරීම නැතිලා මේවා කෙරෙහි එපා වීම නැතිලා මේ සියලුම සංස්කාර අතහරින්න පුළුවන් ශක්තිය උදතු අවස්ථාවකදී මේ සියලුම සංස්කාරේ කාන්ත වශයෙන් දුකක් මේ සියලුම සංස්කාරේ කාන්ත වශයෙන් දුක් සංදේශාතියේ යම් කිසි මාර්ගයක් වඩනවා සිතන තියෙන සංස්කාර ධර්මයන්ගේ දුක් සත්‍ය යම් කිසි ඇතිවීමක් පැවතීමක් නැතිවීමක් කියලා මේ ඔක්කොම ධර්මයන් ප්‍රමාණය කරලා නිරෝධ සත්‍ය සාක්ෂාත් කරගන්න පුළුවන්. අන්න ඉදාට පුළුවන් අපිට නිරෝධ සත්‍ය අත්දකින්නට අන්න ඒ විදිහට කටයුතු කිරීමෙන් තමයි අපිට අවබෝධ නොකළ චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ කරගන්නට පුළුවන්කම ලැබෙන්නේ. අන්න කිසි කෙනෙකුට නෙවෙයි. හොඳයි එහෙනම් කල්පනා කරන්න මේ දක්වා කියපු ගන්න කනෝන කෙටිසාරය. අපි කියන්නේ නම් යන බලාපොරොත්තු වෙන කෙනෙක් සිටිනවා චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ කරගන්නට ඕන. මේ චතුරාර්ය සත්‍ය ධර්මයන් පිළිබඳ පොත්වල තියෙන කරුණු දැනගත්තාට තමා චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ අවබෝධ කරගෙන සිටින කෙනෙක් කියලා කවදාවත් කියන්නට බෑ. එතකොට මේ චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ කරගන්න සඳහා මොනවද කරන්න ඕනේ? මාර්ග ශක්තිය වඩන්න ආර්ය අෂ්ටාංග මාර්ගය වඩන්න ඕනේ. ඒ ආර්ය අෂ්ටාංග මාර්ගයේ ගුණධර්ම මේ නිවන් ලබා ගැනීමට තියෙන සංසාර විමුක්තිය ලබා ගැනීමට තියෙන සමාධි විමුක්තිය ලබා දෙන උත්තර ධර්මයේ කියන එක ලබුත්තේ කියන කෝරාශා කරන්නට පුරුදු පුහුණුවෙන්න ඕනේ. එහෙම කටයුතු කරන්න කියන එකයි පළමුවෙන් කියන්නේ. ඒ දුක්ඛ සත්‍ය පිළිබඳ කරුණු කියලා අවබෝධ කරගන්න සමාධියම අවබෝධයක් වාටපත් කරගන්නට සංවේ සත්‍ය කියන කරුණු කියලා අවබෝධයක් සමාධියම අවබෝධයක් පත් කරගන්නට කියන කතාව කියනවා. එහෙම අවබෝධය ඇති කරගෙන විදර්ශනා භාවනා කරන විට මේක දුකක් කියලා අවබෝධය වෙයි, මේක සංවේ සත්‍ය කියලා අවබෝධය වෙයි. එහෙම කටයුතු පිළිබඳව මේ සංස්කාර නිරෝධය දැකලා නිවන අත්දැකලා මේක නිරෝධ සත්‍යය කියලා සාක්ෂාත් කරගන්න පුළුවන් මේ කියන කාරණාවයි අවසන් වශයෙන් කියන්නේ. මේ විදිහට කටයුතු කියන්නේ මේ ධර්ම පාලනය කිරීමේ කොටසක් තිබෙනවා. ඒ කාන්ත වශයෙන් මේ නැත්නම් මේ අවබෝධයෙන් කොට අවශ්‍යත් නැහැ අවබෝධ කරන මේ ජීවිතේදීම හෝ ඉදිරි භවයකදී හෝ මත බුද්ධ ශාසනයකදී හෝ ප්‍රාර්ථනීය පරිදි මෙවැනි සංකේත වාසනා ශක්තිය උදා වේවා කියලා ආශිර්වාද කරලා අපි මේ දේශනාව නිම කරන්නේ. දෙවියන් පින්දමා කාසත්තාගෙන පාටිගෙන ආකාශත්තාය බුම්මත්තරදී වනාගමයි දිගා පින්නම් තන්නම් මොදිත වචනක් කරනවා කාසත්තාය බුම්මත්තර දීවනාගමයි දිගා පින්නම් තන්නම් මොදිත වචනක් කරනවා දේශනා බලසත්තාය බුම්මත්තර පුඤ්ඤන්තං නෝදිතාචං ලක්ඛං ඕම්බලං දීපාසනේ කමිනේ අපේ කමිනේ මානං සමාගමෝ සබං සමාගමෝ හෝතෝ යාමි බාණ සත්‍යය ධම්මේ පුඤ්ඤං ආශෝක්ඛය මන්නෝතෝ සබ්බ දුක්ඛා සමිච්ඡතෝ ඒකද සකල සත්‍යං එය දෙමළ හප්පතර සේවා පරණෝග අපදත්තක් පත්තේම ප්‍රාසෙන් පරිදි නිසංසයෙන් වඩන්නේ කුසල හේතු වේවා වාසනා වේවා අභිවාදන සීලසේ මුත්තම දායක ශාසනකට සාරෝධනා වන්තන් තේවායි වන්නෝ සම්බලං ආරෝග්‍ය සම්පත්තේ සංග සම්පත්තිනේ චේතෝ නිස්සං සම්පත්තේ විනාශී සමින්දෝ සපත්තේ